හොඳයි. මදුනි ප්‍රසානි මහත්මිය ඔව් ස්වාමීන් වහන්සේ අතරම මමත් කලින් අදහස් කලින් කියපු දෙයක් ගැනම තමයි අහන්න ගියේ. කියන්නේ ඇත්තටම දැන් අපේ චේතනාව කියන්නේ ඇත්තටම ප්‍රතිලාභයක් ලබා ගන්නද නැත්නම් ඇත්තටම හොඳ කියන්නේ දෙමව්පියන්ට සලකනවා නම් ඇත්තටම ඒගොල්ලන්ට හොඳක් වෙන්න ඕනේද අර එහෙම හිතලා අපි දැන් සම ඇත්තටම ඔබ වහන්සේ ගොඩක්ම දේශනා කරන දෙයක් තමයි අපේ ඇත්තටම මොන මූලයකින්ද අපේ චේතනාව ජනිත වෙන්නේ කියලා හොයාගන්න. එදිනෙදා ඒ එදිනෙදා ජීවිතේදී මට හිතෙන එක හරිම ටිකක් සාමාන්‍යයෙන් අපේ සිතුවිලි ඇත්තටම හරිම සංකීර්ණයි. ඒක හොයාගන්න හරිම අමාරුයි. එතකොට අපිට එහෙම ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඔබ වහන්සේට ටෙක්නික් එකක් හරි නැත්නම් ඔතනින්ද පටන් ගන්න එහෙම. ඒ කියන්නේ සමහරවිට ඒක එහෙම ගොඩක් හිතුවොත් අපි හැමදේම කරන්නේ ඩවුට්ෆුල් වෙන්න පුළුවන් ගැතියකුත් තියෙනවා. ඔව් ඉතින් ඇත්තටම වැඩි හරියක් කරන්නේ එහෙම තමයි දැන් අද දන් දෙන, සිල් ගන්න, භාවනා කරන කොයි දේ බැලුවත් මෞපියන්ට උපස්ථාන කරන එක විතරක් නෙමෙයි ඒ කොයි දේ බැලුවා වුණත් එක්තරා ආත්ම මූලික සංඥාවකින් තමයි මේ ගොඩක් දේවල් කරන්න පෙළඹෙන්නේ. ඒ කියන්නේ මට මට මාව නිදහස් කරගන්න, මාව ගලව ගන්න, මට ප්‍රශ්නයක් නොවෙන්න, මට පීඩා ඇති නොවෙන්න. එතකොට මට සසර පහසුවක් ඇති අන්න එහෙම තමයි දැන් දානේ දුන්නත් ඒ ලබන කෙනා සුවපත් කරන්න කියන අදහස ඇති වෙනවා අඩුයි මට සසර ගමනේ සැප ලබන්න. ඉතින් එතකොට අර කුසලයේ ගොඩාක් හීන වෙනවා. තණ්හා මාන දිට්ටි වලින් හිත කෙලෙසුනොත් ඒක උසස් කුසලයක් වෙන්නේ නැහැ. ඒක දානේ වුණත් සීලේ වුණත් මෞඛ්‍ය උපස්ථානේ වුණත් කොයික වුණත් එච්චර තමයි. ඒ නිසා ඒකට ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඕන එකම දේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන කරන්න කලිනුත් කරන වෙලාවෙත් කරලා ඉවර වෙලා. ඔය අවස්ථා තුනේම పూర్ව මුංචන අපර මුල මැද අග කියන අවස්ථා තුනේම පුළුවන් පුළුවන් හැටියට අපේ සිත පරීක්ෂා කරලා බලන්න ඕනේ මුල් අවස්ථාවේ පරීක්ෂා කරන්න ඕන මේ කරන්න යන දේ මම මොන අදහසින්ද කරන්න යන්නේ ඊට පස්සේ කරන මොහොතේ හිතලා බලන්න ඕන මේ කරන එකෙන් හොඳක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ මම හොඳ අදහසින්ද කරන්නේ කරලා ඉවර වුණාට පස්සේ ඒකේ ප්‍රතිඵලයකුත් ලැබෙනවනේ ඊට පස්සේ අපිට වඩා පහසුයි අර ඵලය දකින්ද ඊට පස්සේ ඒ ඵලයත් පදනම් කොටගෙන ඒකෙන් ඇත්තටම හොදක්ද උනේ නරකක්ද උනේ ඊට පස්සේ ආයෙත් තමන්ගේ මනෝභාවය මම මෙච්චර මෙහෙම අනර්ථයක් වෙන දේ ඇයි මට කල්ලාතුක පෙනුන්නේ නැත්තේ ඇයි මට මේක වැටහුන්නේ නැත්තේ කලින් දැන් අපි හිතමු අම්මා අම්මට යහපතක් කරන්න කියලා උත්සාහ කරනවා ඒ කරන ප්‍රයත්නය ව්‍යර්ථ වෙලා අම්මා ගැටෙනවා ගැටිලා තව බරපතල අර්බුදයක් ඇති වෙනවා. එතකොට දැන් Taman සද්ධාවෙන් කළා වුණාට ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ඇති වුන්නේ නැහැ. ඒක අපිට පේන්නේ කරලා ඉවර වුණාට පස්සේ. එතකොට මේ ප්‍රතිඵලය අත්විඳට පස්සේ අපිට ආපහු ප්‍රත්‍යවේක්ෂණයක දෙන්න පුළුවන්. ඉතින් මෙච්චර හානියක් වෙන එක ඒ මට කල්ලාතුව නොදැනුනේ. ඒ ඒක නොදැනෙන්න තරම් මනස ව්‍යාකූල වුණේ ඇයි? එහෙනම් මම මොන මොන අදහසින්ද මේක කළේ? මට ඇයිද තරම් සංවේදී බවක් නොතිබුණේ? මොන මනෝභාවයේද මම එල්බගෙන හිටියේ? එතකොට අපිට පස්සෙත් ප්‍රත්‍යවේක්ෂා කරන්න බලන්න කල්ලාතුව පුළුවන් හැටියට හිතලා බලන්න ඕන. කරන වෙලාවේ පරිස්සමින් හිතලා බලන්න ඕන. කරලා ඉවර වෙලා ප්‍රතිඵලය මත උනාට පස්සේ ප්‍රතිඵලයත් සාක්ෂියට තියාගෙන නැවත හිතලා බලන්න ඕන කොහොමද ඒක උනේ කියලා. ඉතින් ඒ ක්‍රමය තුළින්ම තමයි අපිට ටිකෙන් ටික සබුද්ධික වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් සති සම්පජඤ්ඤයම තමයි ඉතින් වෙන ක්‍රමයකින් කිව්වේ. සිහිය සහ නුවණ මතු කරගෙන වැඩ කරන්නට නොහැකි වීම නිසා තමයි හැම අර්බුදයක්ම මතුවෙන්නේ. බොහොම පිං හම්දුරන්නේ. දරවසන්නයි.